අයිබෝවන් අද අපි කතා කරන්නේ ගොඩක් ප්‍රායෝගික දෙයක් ගැන. ඒ තමයි සීක සූත්‍රය. මේක හරියට පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් මාර්ගෝපදේශයක් වගේ. විශේෂයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ප්‍රඥාව වර්ධනය කරගන්නා විදිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය. අපි මේ සම්පූර්ණ විග්‍රහය පුරාම පාරිචි කරන ප්‍රධානතම උපමාව තමයි මේ. හිතන්නකෝ අධ්‍යාත්මික දියුණුව කියන එක හරියට බිත්තරය පරිස්සමෙන් රැකබලාගෙන ඒකෙන් නිරෝගී පැටව කෙලියට එනකල් පෝෂණය කරනවා වගේ වැඩක්. හැමදේටම සුබුසු පරිසරය හදලා දෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ ගැඹුරු ඉගැන්වීම හරහා අපි ගමන යන්නේ. අපි මේ මාතෘකා එකින් එක අරගෙන විස්තරාත්මකව බලමු හරි. ඉතින් කොහොමද මේ දේශනාව පටන් ගන්නෙ? ඇත්තට මේක හරිම අපූරු කතාවක්. දවසක් බුදුරජාණන් වහන්සේට මන්ද බීඩාවක්. ඒ කියන්නේ මහන්සියක් දැනිලා තිනවා. ඉතින් උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා හික්මන ශ්‍රාවකෙක්. ඒ කියන්නේ තවම පුහුණු වෙන මට්ටමේ ඉන්න කෙනෙක් අනුගමනය කරන්න ඕන මාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ ඉල්ලීම බාර ගන්නවා. මේ සිදුවීම වෙන්නේ කපිලවස්තුවේ ශාක්‍ය වංශිකයන් අලුතින්ම හදපු සන්තාගාර ශාලාවක. ඔවුන් බුදුන් වහන්සේට ආරාධනා කළා ඒක පළමුවෙන්ම භාවිතා කරන්න කියලා. අන්න ඒ අවස්ථාවේදී තමයි බුදුන් වහන්සේ වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ ශාක්‍යයන්ට මේ වටිනා ධර්ම කාරණා පැහැදිලි කරන්නේ. දැන් අපි එනවා මේ ඉගැන්වීමේ පළවෙනි ප්‍රධාන සංකල්පයට චරණය. මේක තමයි හැම දෙයකම අත්තිවාරම. හරියට සවිශක්තිමත් ගෙයක් හදන්න හොඳ අත්තිවාරමක් ඕන වගේ ඉහළ මානසික තත්වයන් දියුණු කරගන්න මේ චරණය කියන ප්‍රායෝගික පදනම අත්‍යවශ්‍යයි. අර කුරුල්ලා බිත්තර දාන්න කලින් හොඳට කූඩුව හදනවා වගේ වැඩක් මේක. එතකොට මොනවද මේ අත්තිවාරමට අයිති වෙන්නේ? මින්ද ප්‍රධාන කුළුණු හතරක් තියෙනවා. පළවෙනිව සීලය. ඒ කියන්නේ ආචාරශීලී හැසිරීම. දෙවනුව ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් පාලනය කර ගැනීම. තුන්වෙනුව භෝජනයේ මත්ඤ්‍යුතා. ඒ කියන්නේ ආහාර ගැනීමේදී පමණ දැන සිහියෙන් කටයුතු කිරීම. හතරවෙනුව జాగරියානු යෝගය. ඒ කියන්නේ නිදිමත පාලනය කරගෙන සිහියෙන් වීරියෙන් යුතුව ඉන්න එක. මේ ටික තමයි අභ්‍යන්තර වර්ධනයක අවශ්‍ය ස්ථාවර බාහිර පරිසරය හදන්නේ. මේ කාරණා පරණයි කියලා හිතුවට අද කාලෙට පුදුම විදිහට ගැලපෙනවා. බලන්න ඉන්ද්‍රිය සංවරය කියන එක. අද අපි හැමෝම සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති විනෝදාස්වාදය කියන දේවල් විශාල වශයෙන් පරිභෝජනය කරනවා. අන්න එතනදී සිහියෙන් ඉන්න එක තමයි මේ කියන්නේ. භෝජනයේ මත්ඤ්‍යුතා කියන්නේ කෑම කද්දී මේක ශරීරයේ පැවැත්මට අවශ්‍ය දෙයක් මිසක් රසය පස්සෙම දුවන එකක් නෙමෙයි කියලා තේරුම් අරන් පමන දැනගෙන කන එක. හරි. අපි දැන් අර බාහිර කූඩුව ඒ කියන්නේ චරණේ මූලික පියවර ටික හැදුවා. දැන් වෙලාව ඇතුළත ශක්තිමත් කරන්න. ඒ කියන්නේ අභ්‍යන්තර ගුණාංග වගා කරන්න. මේවට කියන්නේ සත්ත සද්දම්ම චේලා. ශ්‍රාවකයාගේ ඇතුළාන්ත චරිතය සකස් වෙන්නේ මෙන්න මේ ගුණාංග වලින්. ඔව් අපි වර්ධනය කරගන්න ඕන ප්‍රධාන ගුණාංග හතක් තියෙනවා. මේවා හරියට ප්‍රධාන අමුද්‍රව්‍ය හතක් වගේ. මේ හතම එකට එකතු වුණාම තමයි නොසැලෙන ශක්තිමත් අභ්‍යන්තර පදනමක් හැදෙන්නේ. අපි බලමු මොනවද මේ ගුණාංග හත කියලා. පළවෙනිව බුදුන් වහන්සේගේ අවබෝධය ගැන නොසැලෙන විශ්වාසය. ඒ කියන්නේ ශ්‍රද්ධාව. ඊළඟට හිරි සහ ඔත්තප්ප. ඒ කියන්නේ වැරදක් කරන්න ලැජ්ජාවක් සහ ඒකේ විපාක ගැන බියක් ඇතිවීම. ඊට පස්සේ බාහු සච්ච. ඒ කියන්නේ ධර්මයේ හොඳින් අහලා ඉගෙනගෙන මතක තියා ගැනීම. ඊළඟට කුසල් දහම් වඩන්නට ඇති කරගන්නා වීරිය. ඒ වගේම මනාව පිහිටුවාගත් සිහිය. අවසාන වශයෙන් මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට යථාර්ථය දකින ප්‍රඥාව. හොඳයි දැන් අර අභ්‍යන්තර ශක්තිය ගොඩනගෙද්දී ඊළඟට කරන්න තියෙන්නේ මනස තව තවත් තියුණු කරන එක. ගැඹුරින්ම එකඟ කරගෙන පිරිසිදු කරගන්න එක. අන්න එතනට තමයි ධාන එහෙම නැත්නම් ගැඹුරු භාවනාමය අවස්ථා අපිට උදව් වෙන්නේ. මේක එකපාරටම වෙන දෙයක් නෙමෙයි. මේක ක්‍රමානුකූල ගමනක්. ධාන හතරක් තියෙනවා. පළවෙනි ධානයට එනකොට තවමත් යම්තාක් දුරට සිතුවිලිය කෙරි විතර්ක ਵਿਚාර තියෙනවා ඒත් එක්කම ප්‍රීතියක් සැපයක් තියෙනවා. දෙවැනියකට යද්දී විතර්ක ਵਿਚාර නැති වෙලා යනවා. තුන්වෙනි එකේදී ප්‍රීතියත් පහ වෙලා උපේක්ෂාවෙන් යුතු සැපයක් ඉතිරි වෙනවා. හතරවෙනි ධානයට එනකොට සැප දුක් දෙකම ඉක්මවලා පිරිසිදු උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුතු අචල මනසක් නිර්මාණය වෙනවා. දැන් මතකද අපේ කිකිලියගේ බිත්තරේ කතාව? අපි දැන් අර බිත්තරයට අවශ්‍ය හොඳම පරිසරය හැදුවා. කූඩුව හැදුවා. ඒ කියන්නේ චරණය සම්පූර්ණ කළා. බිත්තරයට උණුසුම දුන්නා. ඒ කියන්නේ සමාධිය වැඩුවා. ඉතින් දැන් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවට තමයි ප්‍රඥාව කියන දේ ඉබේම පහළ වෙන්නේ. හරියට හොඳට රැක්ක බිත්තරයක් නියම වෙලාවට පුපුරලා පැටි කිලියට එනවා වගේ. ඔව්. මෙන්න මේක තමයි හැරවුම් ලක්ෂ්‍යය. මෙච්චර කල් අපිව සිර කරගෙන හිටපු අවිද්‍යාව කියන අර ඝන කටුව ඉරිතලලා යන්න පටන් ගන්නවා. විමුක්තිය උදා කරන ඥාණය පහළ වෙන්න පටන් ගන්න මොහොත තමයි මේ. එතකොට අර බිඳිගිය කටුව ඇතුලෙන් එළියට එන්නේ මොනවද? ඒ තමයි විද්‍යාව කියලා හඳුන්වන ගැඹුරු අවබෝධ ඥාන තුනක්. පළවෙනි එක තමයි තමන්ගේ අතීත භවයන් සිහි හැකියාව. දෙවෙනි එක තමයි සත්වයන් තමන්ගේ කර්මයට අනුව උපදින හැටි දකින්න පුරුවන් දිව්‍යස. තුන්වෙනි සහ වැදගත්ම එක තමයි සියලු කෙලසුන්, ඒ කියන්නේ ආශ්‍රවයන් නැති කරලා දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම. මේකට තමයි කියන්නේ ප්‍රඥාව බිහි වුණා කියලා. මේක කොච්චර බලවත් උපමාවක්ද කියනවනම් සූත්‍රයේම මේක පැහැදිලිව සඳහන් කරනවා. හරියට කුකුළු පැටියෙක් බිත්තර කටුව බිඳගෙන එළියට එනවා වගේ මේ තමයි පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි ප්‍රඥාවේ පහළවීම කියලා. මේ අවබෝධයේ වැදගත්කම ඒකෙන්ම තේරෙනවා. හොඳයි. දැන් අපි මේ විග්‍රහයේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කරන්නේ අපි කතා කරපු ප්‍රධාන තේමා දෙක. ඒ කියන්නේ පිළිවෙත හෙවත් චරණිය සහ අවබෝධය හෙවත් විද්‍යාව කියන දෙක එකතු කරන එක. මේ දෙක දෙකක් නෙමෙයි. එකම සමස්තයක කොටස් දෙකක්. ඉතින් මේ මාර්ගයේ අවසාන ඉලක්කය තමයි විජ්ජාචරණ සම්පන්න කියන தത്വයට පත්වීම. මේක හරිම ලස්සන සංකල්පයක්. ඒ කියන්නේ තමන්ගේ දැනුමයි තමන්ගේ හැසිරීමයි අතර කිසිම පාරතරයක් නැති වෙනව. තමන් දන්න දේ සහ තමන් ජීවත් වෙන විදිය එකක් බවට පත් වෙනව. අන්න ඒ පරිපූර්ණ தත්ත්වය. මේ සටහන දිහා බැලුවම මුළු මාර්ගයම එක පාරටම පැහැදිලි වෙනවා. බලන්න වම් පැත්තේ තියෙනව චරණය කියන මාර්ගය. ඒ කියන්නේ සීලය, ඉන්ද්‍රිය සංවරය, සද්ධර්ම හත, ධ්‍යාන හතර වගේ හැම පියවරක්ම. දකුණු පැත්තේ තියෙනවා ඒ මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵලය. ඒ කියන්නේ විද්‍යාව. මේ හැම පියවරක්ම කෙලින්ම අර උතුම් ඵලයන් කරා යොමු වෙන හැටි පේනවා. මේක සුළුපටු දෙයක් නෙමේ සූත්‍ර අවසානයේ බුදුජානන් වහන්සේ විසින්ම අනුමත කරන ලද ගාතාවක් තේනවා සනන් කුමාර බ්‍රහ්මයා විසින් ප්‍රකාශ කරපු. ඒකේ කියවෙන්නේ කවුරු හරි මේ විද්‍යාවෙන් සහ චරණයෙන් යුක්ත වෙනවද? ඒ කියන්නේ විද්‍යාචරණ සම්පන්න වෙනවද? දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ තමයි වෙන්නේ ඔහුයි කියලා. මේ දේශනාව අවසානයේ ආනන්ද හාමුදුරුවෝ මේ විස්තරය කරලා ඉවරුණාම බුදුරජාණන් වහන්සේ නැගිටලා උන්වහන්සේක සාදු සාදු කියලා ප්‍රශංසා කරනවා. ඒ කියන්නේ ඊටාම හොඳයි, ඊටාම හොඳයි කියලා. ඒ අනුමැතියෙන් මේ දේශනාවේ නිවැරදි බව සහ අධිකාරීත්වය තහවුරු වෙනවා. හික්මන ශ්‍රාවකෙක් යන්න ඕන සම්පූර්ණ සහ ක්‍රමානුකූල මාර්ගය මේකම තමයි කියලා බුදුන් වහන්සේම තහවුරු කරනවා. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතිරි කරමු. මේ සම්පූර්ණ මාර්ගය දිහා බැලුවම Tamanගේ ජීවිතය ඇතුලේ ප්‍රඥාවට අත්විවරයක් දාගන්න අද ඉඳලම පටන් ගන්න පුළුවන් එකම එක දෙයක් එකම එක සාධකයක් මොකක් වෙන්න පුළන්ද?